නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්කිරුගුවන් විදුලිය ඔස්සේ අදත් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඒ වාක්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව, ඒ වගේම උතුම් ධර්ම රත්නය පිළිබඳව, උතුම් සංඝ රත්නය පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාව ඇති කරගන්න ඔබටත් මටත් අවස්ථාව යෙදුනා මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර නිසා. ඉතින් මේ සියලු කාරණා මහා සංඝරත්නයේ ආශිර්වාද නිසා විශ්වසින්න අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අද දවසෙත් අපි පළමුවෙන්ම අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඉතින් අද මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ අද දවසෙත් පොල්ගහවෙල මැටි කුඹුරේ පදිංචි පින්වත් PMR පොඩි නිලමේ පියාණන් සහ DM මණිකේ දිසානායක මෑණියන් විසින් ඉතින් මේ පින්වතුන් අපි සදැහැන් සිහිපත් කරගෙන උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳර අපි ඔබට සමීප කරන්නම්. ඒ පිණිස අද දවසේත් අප කෙරෙහි කරුණාවෙන්ම මැදිරියට මේ මොහොතේ වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි වැලිමඩ සද්ධාසීන අපේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් පාද අභිවන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගියවර වැඩසටහනේදී ඔබ වහන්සේ මේ පිරිනවන් පාන ලද තථාගතයන් වහන්සේ උදෙසා සිදු කරන ලද මේ පුද පූජා වන්ද නොවේති කියන කරුණ විග්‍රහ කරමින් විග්‍රහ කරමින් නාගසේන මහරහතන් වහන්සේ පෙන්වා දුන්න උපමා අපට පෙන්වා වදාළා. ස්වාමීනි එතෙන් සිට අද අපි සෝදානම් කරුණු දැනගන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මීට කලින් වැඩසටහනේ කතා කළා මේ පොද පූජා වන්ද නැහැ කියලා එහෙමයි ස්වාමී ඉතින් ඒ නිසා යම් විදිහකට ධාතු ස්තූප වලට වන්දනා කරලා බෝධිනාංශලාට වන්දනා කරලා බුදු ගුණ සිහි කරලා බුද්ධ ඥානයන්ට ගරු කරලා ඒ වගේම ධර්ම විනී ප්‍රතිපත්තියේදීලා කුසල් මෝරන්න මෝරන්න එහෙමයි ස්වාමී රාග ద్వේෂ මෝහ ආදී ආ ගිනි නිවිලා යනවා එහෙමයි ස්වාමීනි අද දවසෙත් අපේ හිතේ කිසියම් දෙයකට රාගය ද්වේෂ ආදී කරුණු බලවත් වෙනවා නම් අපි බෝධින් වහන්සේ පාමුලට ගිහිල්ලා එහෙම නැත්නම් මහසයපත් ඒක මෙහෙමයි ඒක ඒ තුලින් ඒ පුණ්‍ය සංස්කාරයෙන් ඒ කෙලෙස් සංසිඳවන්න ඔහුට අර කුසල් මෝරනවා එහෙමයි නැත්නම් කෙනෙක් රාගයක් ඇති වෙච්ච ගමන් එකපාරම චෛත්‍යයක් වැන්ද වැන්දා කියලා එකපාරම නැති වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ රාගේ නැතිවීම පිණිස කුසල් ශක්තියක් ඉපදෙනවා. එහෙමයි ස්වාමීනි. ද්වේෂේ නැතිවීම පිණිස, මෝහේ නැතිවීම පිණිස එක දිගට ඒක කරන්න ඕන. එහෙමයි. එක දිගට ඒ කුසල් සත්‍ය උපද්දවන්න ඕන. දැන් මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් එක්කෙනෙකුට දැන් අපි කියමුකෝ එයා එයාට රස්සාවක් ලැබුණා. ඒ රස්සාව කම්පියුටරෙත් එක තියෙන. එහෙමයි. මෙයා එකට ලොකු හොඳ ලැප්ටොප් එකක් ගෙනාවා. ගෙනල්ලා ඉතින් මේක මේ පාවිච්චි කරන්න ඉස්සලාම හිතනකොටම හිතට ආවේ මේ ඉන්ටර්නෙට් ගිහිල්ලා නරක වීඩියෝ බලනවා. ඊට පස්සේ මෙයා ලැප්ටොප් එක වැහුවා. එහේ දැන් හිතෙන්නේ මේක. එහේ. දවස් දෙවෙනි දවසෙත් මේ ලැප්ටොප් එක ඔන් කළා. එතකොටත් හිතෙන්නේ මේක. තුන්වෙනි දවසෙත් හිතෙන්නේ මේක. දැන් හැබැයි පාවිච්චි කරන්නේ නෑ මෙයා. ඊට පස්සේ දැන් මෙයා මොකද කළේ? මෙයාට මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගැන එයා ධර්මය අහලා තියෙන කෙනෙක්. එහෙමයි. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගැන හිත ගොඩාක් පැහැදිලා එයා පොල්ගහවල ආපු වෙලාවේ පොල්ගහවල මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේට මේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ගුණ සිහි කරලා පැන් පූජා කරලා ඔබ වහන්සේ පරම විරාගී ඒ විරාගී බව සත්‍යයි කියලා මුදු හද්දවතින්ම ජීවිතේ පූජා කළා මගේ මේ හිතේ කෙලිස් ගින්න සංසිදේවා කියලා මේ වන්දනා කළා. ඉතින් මට කිව්වා ස්වාමීනි එදා ඉඳලා මාත් එක්ක කතා කරන මීට අවුරුද්දකට විතර කලින් එහෙමයි මේ ඒතර දැන් අවුරුදු 3ක් අවුරුදු 2ක් වෙනවා කිව්වා දැන් මෙනුට අවුරුදු 3ක් විතර එහෙමයි එදා ඉඳලා සිතට සිතවිල්ලක් ආවේ නැහැ කිව්වා නරක වීඩියෝ එකක් බලන්න. නමුත් කම්පියුටරේ ඉන්නේ. එතකොට අසත්පුරුෂ ජනයා පිරිමි හැඩේ මේකයි පාට මේකයි කියලා ඒව හොය හොය ඉන්නවා. පිහිට ගන්න කෙනා පිහිට ගන්නවා. එහෙයි ස්වාමී. නේ? එහෙයි. ඒ නිසා මේ ලෝකේ මහත්යා ඉරටත් ඉර හඳටත් එක එකව කියනවා. වැස්සත් බහිනවා වැස්සත් බනිනවා වැස්ස පෑවුවත් බනිනවා. එහෙමයි ස්වාමී. නේද? ඉතින් ඒ නිසා පෑවිල්ලටත් බනිනවා. ගහකොළත් බනිනවා. ගහකොළටත් බනිනවා. හැදු වැඩු දෙමව්පියන්ටත් බනිනවා. කිසිම ලෝකේ නින්දාවක් නොවිදිය යුතු තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බනිනවා. නිසා බැනුම කියන එක මේ ලෝකේ තියෙන දෙයක්. ඉතින් මම කියන්න ගත්තේ බලන්න මහත්තයා අර ಗುಣ සිහි කළා කරන එකේ විපාක. ඊළඟට දැන් කුසදරු අම්මලා අඟුලිමාල මහරහතන් වහන්සේව සිහි කරලා ඒ සත්‍යයක් ක්‍රියාව සිහි කරලා ගන්න පිහිට බලන්න. නේද? ඊළඟට ඒ විදිහට සිත සලසන ඒවා. ඊළඟට ආනන්ද මහරහතන් වහන්සේ සිහි කරලා ගන්න පිහිට අවංකවම කෙනෙක් ආනන්ද මහරහතන් වහන්සේ ගුණ සිහි කරලා වඳිමින් පුදමින් සාරිපුත් මේ මතක ශක්තිය ගැන සිහි කරලා සාරිපුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥා ශක්තිය සිහි කරලා ඇත්තටම ඔහුට යම් ප්‍රඥාවක් මතක ශක්තියක් පිණිස කුසල් උපදිනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් කරන්න ඒ ඒ පුණ්‍ය බෙරේ තියෙනවා. ඒ බෙර නාදය තමන් උපද්දවා ගන්නවා. නේද? ඉතින් ඒ වගේ ලස්සන උපමා කතා ටිකක් ගියපාර මට අපේ වැඩසටහනේ අපිට කතා කරන්න ලැබුණා. මහත්ය අද කාරණාවත් හරිය ලස්සනයි. එහෙමයි. හැබැයි සිහිබුද්ධියෙන් අහගෙන ඉන්න ඕනේ. එහෙමයි. අවසරයි. සිහිබුද්ධියෙන් අහගෙන හිටියොත් වැටෙනවා. එහෙයි. මෙහෙම එකක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළානේ. එහෙමයි. සර්වඥයිනේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේට දස බල ඥාන තියෙනවා. මේ මේ දස තථාගත බල. තථාගත බල 10ක් තියෙනවා. සිව් විසරද ඥාන තියෙනවා. එහෙමයි. ඉතින් දැන් මිනිස්සු ඉතේ සත්‍ය ඥාන කිකේ එහෙම දැන් ඔය ඥාන ගැන කියනවා. ඒ ඔය ඔක්කොම ඥානක් තියෙනවා. ඊළඟට ෂඩ් අසාධාරණ ඥාන තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ තුල සියල්ල අවබෝධ කළ ඥානය තියෙනවා. එහෙමයි. අහවල් දේ නොදන්නවා කියලා එකක් ශාස්ත්‍රුන් වහන්සේ දෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් එහෙම තිබ්බට මහත්තයා බුදුරජාණන් වහන්සේට හැම වෙලාවෙම මම මේවා දන්නවා, දකින්නවා කියලා එහෙම හැඟීමක් බුදුරජාණන් වහන්සේට නැහැ. එහෙමයි. දැන් මේ කෙනෙක් දැක්කට පස්සේ එයාගේ පෙර ජීවිත ඔක්කොම බලනවා කියලා එකක් බුදුරජාණන් වහන්සේට නැහැ. බුදුරජාණන් වහන්සේට සිතිවිල්ලක් පහළ වුණොත් මෙයාගේ පෙර ජීවිතේ මොකද්ද කියලා ඊට පස්සේ තමයි පේන්නේ. එහෙමයි ස්වාමී. පැහැදිලිද? ඒ වගේ. ඉතින් දැන් මේ ආන් ඒකට උදාහරණයක් කියන්නම්. ඔන්න දැන් බිම්බිසාර රජතුමා මැරුණා. පින්වත් මහන්තයා බිම්බිසා බුදු බුදු කෙනෙක්ගේ නිකලෙස් බව කියන්නේ කොච්චරද කියලා හිතන්න බිම්බිසාර රජුරෝ මැරිලා මාස ගාණක් ගිහිල්ලත් බුදුරජාණන් වහන්සේ දිවසින් බල්ලා නැහැ බිම්බිසාර රජුරෝ කොහෙද ඉපදුනේ කියලා. එහෙමයි ස්වාමී. පුදුමයක් නෙවෙයිද? පුදුමයි ස්වාමීනි. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිනී නාදිකාගමේ මෙච්චර මෙච්චර මැරුණා මේ මේ වගේ මාර්ගඵල ලැබුවා කියලා අපි ඇහුවා. ස්වාමිනී මේ බිම්බිසාර රජුරෝ මැරුණා කොහෙද ඉපදුනේ කියලා මේ අපි දන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ එදා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ කුටියේ අසුන් ගත්තා බිම්බිසාර රජුරෝ කොහෙද ඉපදුනේ කියලා බලන්න ඕන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අසුන් ගන්නකොටම යක්ෂයෙක් කතා කරලා කිව්වා ජනවසඹෝ අහම් බන්තේ ජනවසඹෝ අහම් බන්තේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ දහම් කතාවක් ඇති වුණා. ඊට පස්සේ පහවදා බුදුරජාණන් වහන්සේ ආනන්ද සානන්දසිට කියා හිටිනවා ආනන්ද බිම්බිසාරයන් කොහෙද මැරිලා ඉපදුනේ කියලා සිහි කරන්න ඕන කියලා මම අසුන් ගන්නකොට බලවත් යක්ෂයෙක් ආකාශේ ඉඳලා ජනවසඹෝ අහම් බන්තේ ජනවසඹෝ අහම් බන්තේ කියලා මට කිව්වා. ආනන්ද ඔබට හිතෙන්නේ කවුරු වෙන්න ඇතිද? ඊට පස්සේ කිව්වා ස්වාමීනි බලන්නකෝ මේ මගේ ඇඟේ මෙන්න මගේ ඇඟේ රෝම කෙලින් වුණා කිව්වා. ජනවසඹ කියන නාමය අහපු ගමන් ඇඟේ ලොම් කෙලින් වුණා කිව්වා. මට නම් ස්වාමීනි හිතෙන්නේ මහා බලවත් යක්ෂයෙක් කියලා. ආනන්ද ඊට කියනවා ආනන්ද ඊට පස්සේ යක්ෂයා මෙහෙම කිව්වා බිම්බිසාරෝ අහම් බන්තේ බිම්බිසාරෝ අහම් බන්තේ ස්වාමිනී මම බිම්බිසාර ස්වාමිනී මම බිම්බිසාර කියලා මම චාතුම් මහරජකේ වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍ය යටතේ ඉපදුන සෙන්පතියෙක් මම උතුරේ ඉඳලා දකුණට යම්කිසි කටයුත්තකට වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යගේ යද්දී භාග්‍යතුන් වහන්සේ මං ඉපදුන තැන බලන්න ඕන කියලා අසුන් ගන්නවා මා දුටුවා කිව්වා. ඒතකොට <laughs> මේ යද්දී ඒ යක්ෂයා මොකටද මේ කෙනෙක් ඉඳගන්නේ කියලාත් පේනවනේ. එහෙමයි ස්වාමී. හරි පොදුම නැද්ද? ඉතින් මහත්තයා ඉතින් ඔය ඊට පස්සේ තමයි කියනවා මේ ජනවසම්බ දිව්‍ය රාජ්‍ය යක්ෂයා එතනින් අතර වෙලා බුදුරජාණන් වහන්සේත් කතා කරන්නේ. දැන් බලන්න අර ශාස්ත්‍රඥාන්සේට ඕනම කෙනෙක්ගේ පෙර ජීවිත දකීමේ ඥාණය තියෙනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිහි කරලා තමයි ඒක බලන්නේ. අවශ්‍ය අවශ්‍ය වෙලාවට මම ਉਹ කාරණාව විස්තර කළේ මහත්තයා එහෙමයි අපේ ප්‍රශ්නේ අද ඒ වගේ එකක් එහෙමයි ස්වාමී අපේ ප්‍රශ්නේ කියන්නේ මිලිඳු රජුරු අහනවා ස්වාමිනී නාගසේනියන් වහන්සේ බුදුරජාණෝ ਸਰවඥ වනසේක්ද බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවද කියලා හෙවෙන්නේ එසේ මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ ਸਰවඥ වනසේක භාග්‍යතුන් වහන්සේට හැම කල්ලි নিরතුරුව පිහිටි ඥාන දර්ශනයක් නැහැ හැම වෙලාවෙම සිව් ඉරියව්වේම හැම දෙයක්ම පිළිහිටලා තියෙනවා කියලා ගන්නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ਸਰවඥතා ඥානෙ සිහි කිරීම හා බැඳිලා තියෙන එකක්. ඉතින් යමක් කැමති නම් සිහි කරලා දැනගන්න. ඒකට රජුරෝ කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ඔක හරි කතාවන්නේ. ਸਰවඥ නම් සිහි කර කර මේ බලන්න ඕනේ නෑ. හැම එකක්ම තප්පරයට පේන්න බෑ. ඒ නිසා ਸਰවඥ නෑ කිව්වා. කියන රජතුමනි 150 යාලයන් තුන් සත් අමුණක 12 12ක වී ඇත්තේය කියනවා 150 යාලයන් තුල යාලය 150ක සත් අමුණක 12ක වී ඇත්තේය සත් අමුණක 12ක විය ඇති. දැන් මේක අපිට එකපාරම කිව්වට තේරෙන්නේ නැත්තේ අර ආමුණ යාල කියන ඒවා තේරෙන්නේ නැතිනේ. දැන් අද පර්චස් කිව්වනම් ඔන්න තේරෙයි. එහෙමයි. අවසරයි ස්වාමී. ඉතින් කියනවා එක් අසුරු සැනකදී සිත පෙරලෙන වේගය දී වේගය සිත් ගණන් කරන්න ගියොත් ඒ ඇති වීයට ගණනට වඩා වැඩි කියලා කියනවා. වීයට ගණන ඊට වඩා අඩුයි කියනවා. දැන් අර තිබ්බ 150 යාලක තියෙනවනේ V V ඇට ප්‍රමාණය ස්වාමී. ඔව්. එහෙමයි. ඒ V ඇට ප්‍රමාණය අඩුයි කියනවා ඒ කසුරු සැනක හිත පෙරලන වේගිත වෙදී. එහෙමයි ස්වාමී. එහෙයි. මේ අභිධර්ම විග්‍රහය. එහෙයි. එතකොට මේ එක වෙලාවක හිත පෙරල හිත පෙරලෙන වේගේ 150 යාලක 150 යාලක් සත් අමුණක 12 වී. දැන් මේකේ තියෙන එක දැන් අපිට තේරේ මටත් ඒක විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ ඉද ප්‍රමාණය කොච්චරද කියලා. එහෙමයි ස්වාමී. ඉතින් කොහොම හරි මහ බරපතල විද ප්‍රමාණයක්නේ. එහෙමයි ස්වාමී. ඒකේ වී ගාන අඩුයි කියනවා වී ඇට ගාන අසුරු සැනක හිත පෙරලෙන වේගිට වෙදී. එහෙමයි ස්වාමී. කොහොම හිත පෙරලී ඉස්සත් දැන් මේ මේ බලනකොට කොච්චර හිත වේගයෙන් හට ගන්නවද? ඒ නිසානේ මහත්තයා මේක අපිට අනිත්‍ය කියලා තේරෙන්නේ නැත්තේ. සමාධියක් තුලින් මේ හිත වැඩුවොත් එහෙම මේ හිත පෙරලන වේගෙ තේරෙනවා. ඒක මේ වගේ. අපි පාරක් අයින ඉන්නකොට අපි කියමු 240ට වාගේ වාහනයක් ගියා. එහෙමයි. ඒතර සුංගාල ගියා මොකක් ගියාද ගින්න මන්ද අපි දන්නේ නැහැ. නමුත් අපි 240ට අපිත් යනවා වේගී. වාහනේ 240ට යනවා අපිත් 240 වේගෙට යනවා. යනකොට මේ ඔය මේ කතා කර කර වුණත් යන්න බැරිද? පුළුවන් ස්වාමීනි පුළුවන්. ඒ වගේ තමයි හිත පෙරලෙන වේගෙට සමාධියෙන් හිත හදලා ගත්තොත් එහෙම අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන්. පැහැදිලිද? නැත්තම් අනිත්‍ය තේරෙන්නේ නැහැ. එච්චර වේගෙන් හිත පෙරලෙන නිසා. ඊට පස්සේ කියනවා එහිදී මේ සප්තවිද සිත් පවතිනවා. එහෙමයි ස්වාමී. එතකොට ඕක අස්සෙම තමයි මේ හිත් හතකුත් පවතිනවා. කොහොමද මහරජාණෙනි යම් මේ රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මොහ සහිත වූ, කෙලෙස් සහිත වූ අභාවිත කාය ඇති, අභාවිත සිල් ඇති, අභාවිත සිත් ඇති, අභාවිත ප්‍රඥා ඇති, පෘතජ්ජනිය වෙද්ද ඔවුන්ගේ මේ සිත ගරුකව උපදී, සෙමින් උපදී. කාරණේ කුමක්දයක් සිත නොවැඩු නිසාය. හිත වඩලා නැති කෙනාගේ හිත වඩලා නැති කායානුපස්සනාව වඩලා නැති රාග දේශ වලින් දැවි දැවි තැවි තැවි ඉන්න කෙනාගේ මේ හිත තේරුම් ගන්න අමාරුයි යාට. අමාරුවෙන් තමයි යමක් තේරුම් ගන්න යා. හිතවල ස්වභාවය. ඒකට හේතුව මේ වගේ. ඒකට උපමාවක් කියවුවා. කියනවා රහතන් වහන්සේ උණ පඳුරක් තියෙනවා ඒක ඇතුලේ පටලැවිලා තියෙනවා. මුල් එහෙමේ ගිහිල්ලා පටලැවි පටලැවි ගියේ මුල් ඇති මේ උණ පඳුරක් තියෙනවා. කවුරු හරි ඕකට උණ ගොබයක් ගන්න ඕන. ඉතින් මහත්තයා උණ පඳුර අරහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඇඹරි ඇඹරි ගිහිල්ලා නම් ඒකෙන් උණ ගහක් ගලවන එක ලේසිද අමාරුද? හරි අමාරු කාරණාවක්. ඇයි ඒ? මේ පැටලිලා පැටලිලා පැටලිලා පැටලිලානේ තියෙන්නේ. ඒකට ඒකෙන් උණ ගොබයක් ගන්න ගියත් බොහොම මාරුවෙන් තමයි අර උණ ගහක් ගලවලා ගන්න තියෙන්නේ. හැම පැත්තෙම පැතිරිලා මුල් ගිහිල්ලා තියෙන්නේ. ආන් මේ වගේ තමයි කායානුපස්සනාව වඩපු නැති සිතක් සමාධිමත් කරපු නැති රාගදේශ මොහෙන් යුතු කෙනෙකුට සිතක් උපදිනවා නම් ඒ සිත තේරුම් ගන්න හරිය අමාරුයි. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට යමක් හරියට සිහි කරන්න තේරුම් ගන්න හරිය අමාරුයි. හේතුව පටලවිලා තියෙන යාගේ හිත. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ චිත්ත විග්‍රහය මේ සිත් උපදින ඇති චිත්තර විග්‍රහය සමාධියක් උපද්දපු නැති සතර සතිපට්ඨාන හිත පීතපු නැති කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. එහෙමයි. තේරෙනා නේද? ඒකයි. ඒකට මේක අනුව තේරෙනවා මහත්තයා චිත්ත සිත් ගැන තේරුම් අරන් සතිපට්ඨානෙ වඩනවා කියන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් සතිපට්ඨානයේ වැඩිම තුලිනුයි සිත තේරෙන්නේ. සිත තේරුම් ගන්න හැකියාව ලැබෙන නිසා. ඔව්. ඒකයි කායානුපස්සනාව ඒකායන මාර්ගය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කායානුපස්සනාව ඒකායන මාර්ගය වෙන්නේ. නිසා සිත් සිත් විග්‍රහ කර කර සිත් බෙද බෙදා ගියා කියලා එපමණකින් සතර සතිපට්ඨානෙ වෙදින්නේ. හැබැයි භාවිත කය ඇතිව භාවිත සිල් ඇතිව සිල් වඩලා කය වඩලා කායानुපස්සනාදී සමාධි වඩලා ඒ තුලින් තමයි සිත තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ මොකවත් නොකරපු කෙනාට අවුල් වෙලා පටලවිලා ගිය උණ පඳුරකින් උණ ගොබයක් උණ උණ ගහක් ගලවලා ගන්නට යම්සේ අමාරුද සිතක් තේරුම් ගන්න එක කරුණක් තේරුම් ගන්න එක හරි අමාරුයි. උපමාව හරි අසීමත් නේද? අසීමත්. ඊට පස්සේ දැන් ඊළඟ ඒවත් එක මේක තේරෙන්නේ. මේකේ තියෙනවා ඔය තමයි පළවෙනි හිත. තේරුම් ගන්න අවුල් වෙලා ගිය හිත. ඊළඟට තියෙනවා කෙනෙක් මහරජාණන් කෙනෙක් ඉන්න සෝවාන් වෙනවා. එයා සතර අපාය දොරටු වහලා සම්මා දෘෂ්ටියටපත් වෙලා ඉන්නේ සම්මා දිට්ඨියට. ශාස්ත්‍රීය ශාසනය දැනගෙන තියෙනවා. ඔහුගේ සිත ප්‍රහාණය චිත්තය ප්‍රහාණය වී ගිය සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස යන තුන්තැනි පහසුවෙන් උපදී. පහසුවෙන් පවතී. ඒට ඉහළ භූමි පිළිබඳව ගරුකව උපදේශයෙන් උපදී. මහත්යෙක් තේරුම් ගන්න මෙහෙම. දැන් කෙනෙක් සෝවාන් වෙනවා. සෝවාන් වුණා කියලා කෙනෙක් කියන්නේ කෙනෙක් අනිත්‍ය ස්වභාවය අනිත්‍ය වශයෙන්ම දැක්කා. දුක් ස්වභාවය දුක් වශයෙන් දැක්කා. තමාගේ වසඟේ පවත්න්න බෑ කියන එක සත්‍යයක් කියලා ඥාන දර්ශනයෙන් පාළ වෙනවා. එහෙමයි. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන් තේරුම් ගන්නවා. කියන්නේ දුක කියලා එකක් තියෙනවා කියන එක සත්‍යයි කියලා තමා තුළින්ම තේරුම් ගන්නවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා සත්‍ය ස්වභාවයම තේරුම් ගන්න. හැබැයි ඒ පරිලෙවිල්ලෙන් නිදහස් වෙලා නැහැ. මහතේ සර්පයා මේ ශාලාව ඇතුලේ සර්පෙක් ඉන්නවා කියලා දැනගත්ත බමණින් සර්පයා ප්‍රහාණය කළා වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? ඒ වගේ කෙලෙස් ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ සත්‍යයක්මයි කියලා සෝවාන් කෙනා අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නකොට ඔහු තුල තියෙන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. මේ සත්‍ය වශයෙන් සත්‍ය ඥාන වශයෙන් අවබෝධ කරගැනීමේදී ස්වාමී අවබෝධ කරගැනීමේදී ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මේ අවබෝධ කරගෙන මෙයා ප්‍රහාණය කරගන්නවා කියන එක නෙවෙයි. ඒක තියෙන්නේ මෙහෙම. අපි පහනක් දැල්වෙනකොට අඳුර දුර වෙනවනේ. එහෙමයි ස්වාමී. පහන දැල්වන්නේ යම්සේ වෙලාවකද අඳුර දුර වීමත් ඒකත් එක්කම වෙන්නේ. ඒ වගේ තමයි යම් විදිහකට මේ සත්‍ය ඥානෙ උපදිනවද? සම්මාදිට්ඨියටපත් වෙනවද? ඒත් එක්කම ඒ ශනේහෙන් ඒ මොහොතේ එක්කම සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තුල මම මගේ මගේ ආත්මය කියලා තමාගේ කියලා දෙයක් ගන්න තියනවා කියන අදහසට තමයි සක්කාය දිට්ඨිය. නැත්නම් රූපේ තුල මම ඉන්නවා රූපෙන් බාහිරව මම ඉන්නවා මම තමයි රූපේ රූපේ තුලයි මම ඉන්නේ කියලා ඇති වෙන අදහස් තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එහෙමයි. එතකොට ඒක නැති වෙනවා අනිත්‍ය අවබෝධ වුණාට පස්සේ. එහෙමයි. එතකොට ඒ මේ සංයෝජන තුනක් ප්‍රාණි වුණාට පස්සේ ඔය සංයෝජන තුන නිසා තමයි මහත්තයා කෙනෙක් සතර අපායේ වැටෙන්නේ. එහෙමයි ස්වාමී. නරක තිරිසන් ප්‍රේත අසුර. ඒක වැටෙන්නේ ඒක ඒ සංයෝජන නිසා නම් ඒ සංයෝජන ප්‍රහාණය වීමෙන් සතර අපාය වැටෙන්නේ නැහැ. අනිවාර්යෙන් ජීවිත හතක් ඇතුළත අරහත්ත්වයටපත් වෙනවාමයි අටවෙනි ජීවිතයකට නම් යන්නේ නැහැ. ඉඳුරා මෝරලා තිබොත් මහත්ය සෝතාපන්න කෙනෙක්ගේ ඒ ඒ එකම ජීවිතයයි අරහත්ත්වයටපත් වෙනවා. ඒකට කියනවා ඒක බීජ. එහෙමයි ස්වාමීන්. ඊළඟට තවත් ඉඳුරුන් ඊට ඊට අඩුවෙන් මෝරලා තිබුණොත් එහෙම එයා ජීවිත දෙකක් තුනක් යනකොට අරහත් පිටපත් වෙනවා. ඒකට කියනවා කෝලං කෝල කියලා. එහෙමයි. ඒ ඉඳුරන් මෘදුව තිබ්බොත් එහෙම ඒ සෝවාන් වෙච්ච කෙනෙක් නම් ඉඳුරන් මෘදුයි නම් ජීවිත හතකින් අනිවාර්යෙන් අරහත් පිටපත් වෙනවා. ඒක ඒකට කියනවා සත්තුක්කත්තු පරම. ඒ සෝවාන් වෙච්ච අය. එතකොට කියන සෝවාන් වෙච්ච කෙනෙකුට හිතක් උපද්දනකොට මෙහෙම වෙන්නේ කියනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුල හිර වෙන්නේ නැහැ. ආ හිතනකොට. එහෙමයි ස්වාමීනි. හැබැයි අනිත් කෙලෙස් වල එයා හිර වෙනවා. තේරුණා නේද? ඒ වගේ යාට ඊළඟට තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගැන කතා කරන්න ගියත් එයාට ඉක්මනට ඒවා තේරුම් කරගන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි යාට ඉහළ මාර්ගඵල ගැන නැත්නම් එතනින් එහාට තියෙන දේවල් ගැන එච්චර යාට තේරුමක් එන්නේ නැහැ. ඒ සිතුවිලි පැහැදිලිව අඳුරගන්න. පැහැදිලිව යාට තේරුමක් නැහැ. එහෙමයි සාරා. ඒකට උපමාවක් මෙහෙම තියෙනවා. ගැට ගොඩාක් තියෙන උණ ගහක් තියෙනවා. ඒකේ පළවෙනි උණ ගොබ තුන වැහලා තියෙන අර ගැට ටික. ඒකේ මේ පල්ලහැට අදින්න ගියොත් එහෙම අර තුනෙන් පහළට පහසෙම අත එනවා. හැබැයි ඊළඟ එකේ හිර වෙන්නේ නැද්ද? ආයෙමත් හිර වෙනවා ස්වාමී. ආන් ඒ වගේ කියනවා සෝවාන් වෙච්ච කෙනා හිතන්න ගියාම. එහෙමයි ස්වාමීන්. තමන් ප්‍රහාණය කරපු කෙලෙස් වල හිත හිර වෙන්නේ නැහැ. එහෙමයි. අනිත් තැන්වලද එයාගේ අමාරුවෙන් තමයි කරුණු ඒවා තේරුම් ගන්න. කතා කරන්න ගියත් එහෙම තමයි. ඊට පස්සේ තියෙනවා ඔය සෝවාන් වෙච්ච කෙනා ගැන කියනවා. ඊළඟට තියෙනවා ඒ දෙවෙනි හිත. තුන්වෙනි හිත විග්‍රහ කරනවා මහරජාණන් යම්කිසි කෙනෙක් සකදාගාම වෙලා ඉන්නවා. ඔහුගේ ඔහු රාග දේශ මොහ තුනී වී ගිහිල්ලා තියෙන්නේ. ඔහුගේ චිත්ත ප්‍රහාණය වී ගිය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සහ තුනී වී ගිය කාමරාග පටිඝ යන පස්තැන්නේ පහසුවෙන් උපදිනවා. ඒ කියන්නේ මෙහෙමයි කෙනෙක් සකදාගාමී වුණා කියන්නේ එයා සෝවාන් වෙච්ච කෙනා තව තව ඉදිරියට දහම් මනසිකාර යෙදෙනවා. ප්‍රතිපදාව යෙදෙනවා. සීල සමාධි ප්‍රඥාව යෙදෙනවා. යෙදෙනකොට එයාගේ හිතේ කාමරාගේ තුනී වෙනවා. පටිගේ තුනී වෙනවා. එහෙම තුනී වුණාට පස්සේ එයා සකදාගාමි වෙනවා. සකදාගාමි කියන්නේ සකින් ආගාමි එකවරක් මේ ලෝකෙට පැමිණෙනවා. එයා මැරුණොත් එකවරක් මේ ලෝකෙට පැමිණිලා අරහත් වෙටපත් වෙනවා. එයාට තමයි සකදාගාමි කියන්නේ. එයා ජීවිත අහතක් යන්නේ නැහැ. එහෙමයි. අන්න ඒ වාගේ කෙනෙක් මහත්ය කරුණ විග්‍රහ කරන්න ගියොත් එහෙම එයා සිත් උපද්දවන්න ගියොත් එහෙම එයාගේ සිත් උපදින්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්පත පරාමාස සහ මේ කාමරාග පටික කියන ඒ වගේ ඕලාරික දැන් මේකේ කොහමදවත් උපදින්නේ මේ අපහසු වන්නේ ඊළඟට කාමරාග පටික තුනී වෙලා ගියලා නිසා මේ වගේ ඕලාරික බවක් නැහැ එහෙමයි ස්වාමී. ඒ කරුණවලදී සිත වහා මේ පීඩනවා. වැටහෙනවා නේද? වැටහෙනවා. එහෙමයි. කරුණ විග්‍රහ කරන්න ගියත් ඕවගේ හිර වෙන්නේ නැහැ නමුත් ඉතුරු ඒ වගේ හිර වෙනවා. අපි කියන්නකෝ මේ උණ ගහක් තියෙනවා. ඒ උණ ගහේ ගැට පහක් හොඳට සුද්ධ කරලා. එහෙමයි. එතකොට එයා ඒක උඩ ඉඳලා පහළට අදින්න ගියොත් එහෙම අර ගැට පහෙන් පහසුවෙන් එනවා. හැබැයි ඊළඟට හිර වෙනවා. එහෙමයි ස්වාමීනි. පැහැදිලි නේද කොහොමද? මේ වගේ කියනවා සකදාගාමි කෙනා කරුණ විග්‍රහ කරන්න ගියාම එහෙම නැත්නම් සිත් උපද්ද සිත් ඉපදෙන්නේ යාගේ එහෙම කියනවා. සාමාන්‍ය මහත්ය සිත් ඉපදෙන වේගයේ මේක සාමාන්‍යයෙන් අභිධර්ම විග්‍රහය. සාමාන්‍ය මිලින්ද ප්‍රශ්නේ ඉතාමත් දැන් මේ වාගේ ප්‍රශ්න එකක් දෙකක් වගේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේ අභිධර්මයට මුල් වුණු ප්‍රශ්න. අභිධර්මයට මුල් වුණු ප්‍රශ්න විග්‍රහ. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතනදී දැන් අර කිව්වනේ මොකද්ද 12 සමුණක 150 යාලක් තුල තියෙන V8 සංඛ්‍යාව V8 සංඛ්‍යාව ගැන කිව්වනේ. එච්චර උපදිනවා කියන්නේ මේ අසුරු සැනක් ඇතුළත. ඒ අතරතුර මේ කෙනා එක එක්කෙනාට නිර්වුල් වෙන දේවල් මේ කියන්නේ. අර උණ ගොබයක් පටලැවි පටලැවි ගිය මහා උණ පඳුරකින් උණ ගොබයක් ගන්න උණ ගහක් ගන්න අමාරුයි වගේ සාමාන්‍යයෙන් රාග දේශ මොහ වලින් අමාරු වෙන්න කෙනෙකුට හරි අමාරුයි මේ කරුණු තේරුම් ගන්න. සිත තේරුම් ගන්න. සිත තේරුම් ගන්න. එහෙමයි. අන්තික සිත් උපදිනකොටත් පටලැවි පටලැවි උපදින්නේ. එහෙමයි. දැන් මෙතනදී මේ අර මේ සෝතාපන්න කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ වගේ හිර වෙන්නේ නැහැ හිත. එහෙමයි ස්වාමී. සකදාගාමි කෙනාට ඒ තුනත් මේ හිත හිර වෙන්නේ නැහැ. ඕලාරිකෝ කාමරාග පටිගවල හිර වෙන්නේ නැහැ. එහෙමයි. අධිරෙන් අධිරනේ. ඒ ඒ ඒ පියවර පිළිවෙලින් මේවා. ඊළඟට තියෙනවා සිව්වෙනි සිත තමයි කෙනෙක් ඉන්නවා අනාගාමී වෙලා. අනාගාමී කියන්නේ න ආගාමි ආයෙනම් එන්නේ නැහැ මනුස්ස ලෝකෙට. කාම ලෝකෙට එන්නේ අනාගාමී වුණොත් එයා මොකද කරන්නේ? පංච ඕරම් භාග්‍ය සංයෝජන ප්‍රහාණය කළා. ඔයා එයා සුද්ධාවාසී උපදිනවා. පංචෝරම්භාගේ සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ. එහෙමයි. ඒතර කාමරාගේ සම්පූර්ණයම නැති වෙනවා. කාමාශාව නැති වෙනවා. එහෙමයි. පටිඝය කියන්නේ තරහ ගැටෙන ගතිය සම්පූර්ණයෙන් නැති වෙන අනාගාමී කෙනා. ඒ අයගෙන් තමයි සුද්ධාවාස ලෝකෙ පිරෙන්නේ. ඒකෙත් තියෙනවා අනාගාමී අයගේ ස්වභාවය අනුව සසංකාරික පරිනිබ්බායි, අසංකාරික පරිනිබ්බායි, අන්තරා පරිනිබ්බායි, උපහාච්ච පරිනිබ්බායි, මුද්දන් සෝත අකනිට්ඨාගාමි කියලා අනාගාමයාගේ පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනත් මෘදු ඉන්ද්‍රියංග්‍රේ මුදු බව අනුව තමයි ඒක තියෙන්නේ. අපි ඉතින් ඒවා පස්සේ වෙනස් සූත්‍ර දේශනාවලින් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මට මතක හිටියට කීටාගිරි සූත්‍රය හරි ඒ වගේ සූත්‍රයක ඔය අනාගාමී පස් දෙනා ගැන විග්‍රහයක් තියෙනවා මහන්තයමයි. ස්වාමීන් අවසරයි අනාගාමි කෙනා ගැන කතා කරලා සිටියේ එහෙමයි ස්වාමීන් ඒකට අනාගාමි කෙනා ඒ විදිහට ඒකට ඒ අනාගාමි කෙනාටත් අපි කියමුකෝ අර උණපුරු ගොබ 10ක් විතර මේ වැහැලා තියෙනවා ඊට පස්සේ එයා ඒක අදිනවා පහලට ඊට පස්සේ එයාගේ අර රැහැපු මේ උණ ගොබවල අත රඳින්නේ රැහැපු නැති වගේ අත රඳිනවා ඒ වගේ අනාගාමි කෙනාටත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිගවල හිත පීඩන්නේ එහෙමයි ස්වාමීනි නමුත් ඒ ඔහුට ඉතිරි මාර්ග තියෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා සංයෝජන තියෙනවානේ ඒ සංයෝජන ගැන ඔහුට තේරුම සහ ඒව ගරුකව උපදිනවා. ඒවල හිත පිහිටනකොට නොහැටි යනවා කියන එක ස්වාමීනි. දැන් අර වගේ අර වගේ පිහිටන්නේ. එහෙමයි. පිහිටන්නේ ඒ වගේ. එහෙයි. අර වගේ හිර වෙනවා. එහෙයි. එහෙමයි ස්වාමීනි. එහෙ තුල සිත් බැඳී යනවා. එහෙයි. ඉතින් ඒ නිසා මේ විස්තර කරන්නේ මේ මේවා විස්තර කර කර බුදු කෙනෙක්ගේ උත්තම භාවය කියන්නයි මේ නාගසේන මහරහතන් වහන්සේ මේ විස්තර කරන්නේ. ඒකයි මම මේක 100ෙන් අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා සිව්වෙනි හිත තමයි ඔය අපි විස්තර කළේ. ඊට පස්සේ එහිලා පස්වෙනි හිත විග්‍රහ කරනවා මේ විදිහට යම්කිසි කෙනෙක් අරහත්ත්වයටපත් වෙනවා. කීනාශ්‍රව කේස් මල සෝදාහල කෙලෙස් බැහැර කරන ලද බඹසර වාසයේ නිමකල කලයුත්ත කරන ලද කෙලෙස් බැහැර කරන ලද පිළිවෙලින් පැමිණි අරහත්වේ ලද පිළිවෙලින් පැමිණි අරහත්වේ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන පිළිවෙලට මාර්ගඵල ලැබුවා. ඒ විදිහට තමයි මේ මාර්ගඵල ලබන්නේ. භව සංයෝජනයන් සය කරන ලද පරිසම්බිදාවට පැමිණි ශ්‍රාවක භූමියේ පිරිසුදු බවට පත් වූ ඔවුන්ගේ ඒ චිත්ත චිත්තය ශ්‍රාවක කරුණ විශේෂ පහසුවෙන් උපදිනවා. හැබැයි ඒ රහතන් වහන්සේලාට පසේ බුදුවරුන්ගේ විශේෂ ගෝචර නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් තේරෙනා නේද? අනාගාමි වෙච්ච කෙනාට රහතන් වහන්සේලාගේ විශේෂ ගෝචර නැහැනේ. ඒ වගේ තමයි අරහත්ත්වයටපත් වෙච්ච පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමකට ඔය එතනින් පහළ තියෙන සියලු මාර්ගඵල ගැන විග්‍රහ කරන්න පුළුවන් ඊට අදාළ සිතිවිලි හැට ගන්නවා. නමුත් පසේ බුදු කෙනෙක් ගැන විග්‍රහයක් කරන්න බෑ. ඒ ගැන සිත ඒ ගැන සිත හැසිරීම ෂෙමෙන් ෂෙමෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන්. නමුත් කියනවා ඒ පස්වෙනි හිත. නමුත් හයවෙනි හිත තමයි කියනවා රජතුමනි මෙන්න පසේබුදුරු ගැන විග්‍රහ කරනවා. පසේබුදුරජාණන් වහන්සේලා ස්වයම්බූ ඥානෙන් යුක්ත වූාහුය. ආචාර්ය ආචාර්යවරුන් නැත්තාහුය. තනිව හැසිරෙන්නෝය. කඟ වේනුන්ගේ අඟවැන්නෝය. අඟ වේනා කියන්නේ තනි අඟක් තියෙන කෙනා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා තනි. සුවකීය විශේෂයි පාරිසිද්ධ වූ නිර්මල සිත් ඇත්තාහුය. පසේ බුද්ධත්වයේ පිළිබඳව පිරිසිදු හිත උන්වහන්සේලාට තියෙනවා. උන්වහන්සේලාගේ ඒ සිත පසේ බුදු විශේෂෙහි පහසෙන් උපදී පහසෙන් පවතී සර්වඥ බුද්ධ භූමියේ ගරුකව හැබැයි සම්මා සම්බුදු කෙනෙක්ගේ ගැන තේරුම ඒ පසේ බුදුරුන්ට එන්නේ නැහැ. පසේ බුදු කෙනෙකුටත් මේ සම්මා සම්බුදුවරයෙක්ගේ සිත පිළිබඳව ග්‍රහණයක් නැත්තම් තේරුමක් නැත්තම් රහතන් වහන්සේලාට ගැන කවර කතාවද ඒකනේ සාරිපුත්ත මහ බුදුරජාන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම අග්‍ර ප්‍රඥා ඇති උත්තමයා සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ බුදු ගුණ කියනකොට අහනවා සාරිපුත්ත ඔබ මගේ හිත දැකලා මගේ හිත ස්පර්ශ කරලාද තියෙන්නේ සම්මා සම්බුදු කෙනෙක්ගේ හිත ස්පර්ශ කරන චේතෝ පරිඥානේ සාරිපුත්ත ඔබට තියෙනවද කියලා අනේ ස්වාමීන් මේක මට නෑ කියන්නේ එහෙනම් සාරිපුත්ත කොහොමද අහනෝයි බුදුගුණ කියන්නේ අනේ ස්වාමීනි කෙනෙක් නගරයක් වටා ප්‍රාකාරය වටා ඇවිදගෙන යද්දී පූසෙකුට රින්ගන්න සිදුරක් නැත්තම් එයාට ඒකාන්තයෙන් හිතෙනවා යන මිනිස් ඔක්කොම දොරටුවෙන් යන්න ඕන කියලා. ඒ වගේ ස්වාමීනි මේ ලෝකේ යම් තාක් ಗುಣධර්මයක්ද යම් තාක් අවබෝධඥානයක් ඇද්ද බුදු කෙනෙක්ගෙන්මයි ඒවා ලැබෙන්නේ කියන්නේ. වෙන කෙනෙක්ගෙන් නම් නෙවෙයි. අනුමාන කළා මම මේ කියන්නේ කියලා විස්තර කරනවා. එතකොට මේක කරුණු කාරණා තේරුම් ගන්න බොහොම හොඳ කාරණාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාට විශේෂ ගෝචර දේවල් මේ සාමාන්‍ය හිස් මිනිස්සු කතා කරන්න ගිහිල්ලා පවුපුරව ගන්නවා. එහෙමයි ස්වාමී. ඇයි සෝවාන් වෙලත් නැහැ, සකදාගාම වෙලත් නැහැ, අනාගාම වෙලත් නැහැ, රහත් වෙලත් නැහැ, පසීබුදු වෙලත් නැහැ. එහෙමයි. සෝවාන් වෙච්ච කෙනාටත් හොඳට කරුණු පැහැදිලි කරලා කියන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනෙක් ගැන. එතනින් උඩ මාර්ගඵල සහ අවබෝධය පිටවද සිත පිහිටන්නේ නැහැ යාළුවනේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට එහෙම වෙච්ච කෙනෙකුට මහත්ය බුදු කෙනෙක් ගැන කතා කරද්දී කොච්චර පරිස්සම් වෙන්න ඕනේද? අනේ එහෙමයි ස්වාමීනි. නේද? ඉතින් මේක මේ වගේ කියනවා. පසේ බුදුරජාන් වහන්සේට තියෙන උපමාව හරි පුදුම එකක් මහත්ය. අවස්ථයි ස්වාමීනි. නිතර දෙවේලේ පුරුෂයෙක් ගඟකට බහිනවා කියනවා. ගඟකට බහිනවා උදේ හවස. ඒ ගඟ හුරු වුණාට පස්සේ දවාලෙත් රෑත් බය නැතුව ගඟට බහින්න පුළුවන් කියනවා එලියක් තිබ්බත් නැතම්. ඒ හේතුව ඇයි? ගඟ හුරු නිසා. හැබැයි එයාට මොහොඳ හුරු නෑ. ගැඹුරු පාතාල සහිත ආගාධ සහිත මොහොඳ හුරු නැති නිසා ගංගේ බහින විදියට මොහොඳට යන්නේ නෑ එයා. එහෙමයි. මහත්තයා පසේ බුද්ධත්ව ඥානෙ උපමා කළේ ගඟකට. සර්වඥතා ඥානෙ උපමා කළේ මහා සාගරයකට. එහෙමයි. පසේ බුදුරජාණන් වහන්සේලා සම්බුදවරුන්ගේ ඥානය ඒ සම්බුදවරුන්ගේ විෂය හොය හොයා යන්නේ නැහැ කිව්වා. එහෙනම් ස්වාමීනි ගැඹුරු නිසා ඒක. හොඳ උපමාවක් මේක. අසිරිමත් නේද? අසිරිමත් උපමාවක්. එහෙමයි. ඒතර මං කල්පනා කළේ අද ඉන්න අය මේ බුදවරුන් ගැන නේද? කොච්චර ලාමකද මේ? අනේ ලාම ඒ තේරුමක් නැති බවනේ. මේ වාගේ බණපදයක්වත් අහලා නැති. එහෙමයි ස්වාමීනි. ඉතින් කොහොම අහන්නද කල්යාණ මිත්‍රයෝ නැතුවනේ. දැන් අපි වුණත් අපිට මේවා පරිවර්තනය කරලා මෙහෙම දුන්නේ නැත්නම් ඉතින් අපි කොහොම අහගන්නද නේද? අපි දැන් කතා කරන අපි වාචන භාෂාව හැසිරීම තුලින් මේ කතා කරනවා මිසක් අපිට නැත්නම් අපිට ගුරු ඇසුරකින් මේ වගේ ධර්මස්කන්ධයකින් අපිට දහමක් ලැබුණොත් නේද? අනේ ඉතින් ඒ නිසා සියලු දෙනාට මේ දහම් දායාදේ ලැබේවා කියන එක තමයි අපිට තියෙන්න ඕනනේ. එහෙමයි සාම. ඉතින් ඒකයි. ඊළඟට බලන්න මහන්තයා සම්මා සම්බුදුරු ගැන හත්වෙනි හිත විග්‍රහ කරනවා. යම් මේ ਸਰවඥ වූ සම්මා සම්බුදුරජාන් වහන්සේලා වෙද්ද දස බලධාරී වූ සිව් විසරද ඥානෙන් විසරද වූ අටලොස් බුද්ධ ධර්මයන්ගෙන් සමන්විත වූ අනන්ත ජින වූ අනාවරණ ඥානෙන් යුක්ත වූ ආහු උන්වහන්සේලාගේ සිත සියලු තන්නේ සැහැල්ලුවෙන් උපදී සැහැල්ලුවෙන් පවති කාරණේ කුමක්දයක් සියලු තන්හි සියලු තන්හි පාරිශුද්ධ අවබෝධය ඇති බැවිනි මහරජාණෙනි යම්සේ නරාචය නම් වූ අයෝමේ ඊතලයේ හොඳින් සෝදා මලකඩ දුරුකොට ගැට රහිත කොට සියුම් මෝහතින් යුක්තව ඇද නැතිව වක් නැතිව හැකිලීමක් නැතුව සියුම් දුහුල් වස්ත්‍රයකට හෝ කපු වස්ත්‍රයකට හෝ කම්බිලියකට හෝ වේගෙන් විදින කල්ලි එහි සෙමින් යාමක් හෝ වස්ත්‍රයේ ගැලීමක් හෝ සිද්ධ වෙයිද නැත ස්වාමීනි. මේක තියෙන නරාචන කියලා. නරාචන කියන්නේ තියුණු මේ කූරා. එහෙමයි ස්වාමී. අයෝමයේ කූරා. එහෙයි. තියුණු කූරා හොඳට සෝදලා මලකට මොකවත් නැහැ. එහෙයි. අපි කියමු ඉත්තෑ කූරු වගේ කියනවා. එහෙමයි. ඒතර මේකකින් වේගෙන් විදිනකොට ශිමීට යයිද? මේක යකඩ එකක් ඈ. එහෙමයි. ඊතලෙන් විදිනකොට වේගෙන් යනවා. ඊට පස්සේ දුහුල් වස්ත්‍රයක් තියෙනවා කපුව. එතකොට වේගෙන් ගිහලා හැප්පෙයිද ඒකේ? මේ නැහැ ස්වාමී. එහෙනම් කියන්නේ වේගේ පාලන අඩු කරන්නේ නැහැ. අඩු කරන්නේ නැහැ. ඒක සිදුරු කරගෙන යනවා. අසුරු සැනින් සිදුරු කරගෙන යනවා. අයි කිසිම අපහසුවක් නැහැ. හිමෙන් යන්නෙත් නැහැ. හිමෙන් සිදුරු කරන්නෙත් නැහැ. බාධාවකුත් නැහැ. ආන් මේ වගේ තමයි කියනවා. සම්මා සම්බුදුවරුන්ගේ ඥානය එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුදුරුන්ගේ ඥානෙ මේ මේක නැවත කියවන්න. දැන් ගොඩාක් ආහිංසක හොඳ මිනිස්සු ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ තේරුමක් බේරුමක් තියෙන මිනිස්සු ඉන්නවා. එහෙමයි. අහිංසකව අහන අයත් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. පොත් බලාගෙන අහන අයත් ඉන්නවා. ඒ නිසා ඒ අය නැවත නැවත පොත කියවන්න. කියවලා කියවලා මේකෙන් අර එක එක මාර්ගඵලත් එක්ක බුද්ධ ඥානයේ තැනකොට හිතා ගන්න බෑ බුදු කෙනෙක්ගේ ඥානය. එහෙමයි ස්වාමීනි. දැන් ඒකට තව තේරෙන්න යම් උපමාවක් ඕලාරික වශයෙන් ගන්න පුළුවන් අර පසේ බුදුරජාණන් වහන්සේ ගැන කිව්ව එක. පසේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත විග්‍රහය ගඟක් වගේ කියනවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිත තේරුම් ගන්න විග්‍රහය මහා සාගරය වගේ කියනවා. ඉතින් ඒ නිසා කියනවා මේ වස්ත්‍රයේ සිවුන් නිසා නරාචනං වූ ඊතලයේ සෝදලා තියෙන නිසා වේගින් යනවා කියනවා. ඒ වගේ තමයි කියනවා සම්මා සම්බුදුරජාන් වහන්සේලා වෙද්ද දස බලධාරී වූ සිව් විසරද ඥානෙන් විසරද වූ අටලොස් බුද්ධ ඥානෙන් සමන්විත වූ අනන්ත ජින වූ අනාවරණ ඥානෙන් යුක්ත වූ වූ බුදුරජාණන් වහන්සේලාගේ ඒ සිත සියලු තන්නේ සැහැල්ලුවෙන් උපදී. සැහැල්ලුවෙන් පවතී. කාරණේ කුමක්ද සියලු තන්හි පාරිශුද්ධ අවබෝධයේ ඇතිව තියෙන බුදුරජාන් වහන්සේලාගේ හිත. එහෙමයි ස්වාමී. මහරජාණනි, එහිලා යම් මේ ਸਰුවඥන් වහන්සේලාගේ සිතක් ඇද්ද, එය ෂඩ් අසාධාරණ ඥානයන් පිළිබඳව ඇතිවන සිත් ගණනාත එකාන්තර වූ අසංකේය ගුණයෙන් යුක්ත පිරිසිදු භවෙන් සැහැල්ලුවෙන් උපදී. මේ බුදුරජාණන් වහන්සේලාගේ හිත ශාද්ද අසාධාරණ ඥානයෙන් යුක්තයිනේ. කියන්නේ අනිත් අයට නැති ඥාන හයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලාට තියෙන යමක මහා ප්‍රාතිහාර්ය ඥානය. යමක මහා ප්‍රාතිහාර්ය ඥානය කියන්නේ අద్භූත දෙයක්. මහා කරුණා සමාපatti ඥානය. අනාවරණ ඥානය. ආශයානුසය ඥානය. ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. මේ ආදි වශයෙන් ඥාන හයක් තියෙනවා. ඉතින් මහත්තයා බුදුවරුන්ගේ හිත කොච්චර වේගයෙන් උපදිනවාද කියනවා නම් මේ සම්බන්ධයෙන් යමක මහා ප්‍රාතිහාර්ය කියන්නේ සාමාන්‍ය කෙනෙකුට එකවර සමවදින්න පුළුවන් එක සමාධියකට. එහෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක මොහොතේ සමාධි දෙකකට සමවදිනවා. ඒක කොහොමද වෙන්නේ කියලා රහතන් වහන්සේ නමකටවත් හිතා ගන්න බෑ. හේතුව රහතන් වහන්සේත් එක වේලාවෙ එක මොහොත එක සමාධියකට සමවදින. මහත්ය දැන් අර අපි කියමුකෝ තේජෝ ධාතු සමාපත්තියට සමවැදුණොත් තමයි ඇඟෙන් ගිනි පිට වෙන්නේ. එහෙමයි ස්වාමී. ආපෝ ධාතු සමාපත්තියට සමවැදුනම තමයි ජලය පිට වෙන්නේ. එහෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියටයි ආපෝ ධාතු සමාපත්තියට එක මොහොතේ සමවදිනවා. ගින්දරත් පිට වෙනවා ජලයක් පිට වෙනවා. එහෙමයි ස්වාමීනි. මහත්ය ශරීරයේ නීල කස නීල කසිනියත් එක තමයි නීල රස් විහිදෙන්නේ. ආපෝ කසිනියත් එක තමයි මේ මේ නිල පීත පීත කමේ රස විහිදෙන්නේ ඊට අදාළ සමාධිය. එහෙමයි ස්වාමී. එතකොට ඒ රස්මාලා හයට උනාංශගේ සමාධිසිත හයකින් විහිදෙන්නේ. එහෙමයි. එතකොට අර යමක මහා ප්‍රාතිහාරي පාන ගමන් ජලයයි ගින්දරයි පිටවන ගමන් අර මේ සඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරාත් විහිදවනවා. එහෙමයි. පැහැදිලිද? එහෙමයි. ඒකම උන්වහන්සේ සක්මන් කරනවා. ඒකම උන්වහන්සේ කතාත් කරනවා. ඒකම උන්වහන්සේ තව බුදවරු මවනවා. ඊළඟට මේ ගන්ධබ්බ යමක මේ ප්‍රාතිහාර්ය පානකට ගන්ධබ්බ මූලේ 20 කෝටියක් මිනිස්සු හිටියා 20 කෝටියගෙන හිත හිත බලනවා එහෙමයි ස්වාමීනි ඒ 20 කෝටියගෙන් හිතට අනුව ධර්මයක් දේශනා කරනවා ස්වාමීනි බුද්ධ විෂය අපිට හිතන්න බෑ බුද්ධ විෂය හිතන්න බෑනේ අපිට එහෙමයි ස්වාමීනි ඔච්චර තියෙනවා කව බුදු කෙනෙක්ගේ සිත් උපද්දවන්න පුළුවන්. සියුන් තියුණුයි කිව්වා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ බුදුර එහෙව් බුදුරජාණන් වහන්සේ ਸਰවඥතා ඥානය තියෙන්නේ සිහි කරලා කියන උපද්දවන්නේ. එහෙමයි. ඒ විතක යම් විතක කැමති දේ මෙනෙහි කොට දැනගන්නවා කියලා කිව්වා. මහරජාණෙනි පුරුෂෙක් අතේ තබන යම් වස්තුවක් කිසිවක් තියනවාද දෙවෙනි අතට මාරු කරනවා. මේ අතේ තියෙන එක මේ අතට ගන්නවා. එහෙමයි සර්. ඊළඟට වහලා තියෙන මොකේ අරිනවා. ඒ යන වෙලාවක් තියෙනවනේ. එහෙමයි. ඊට පස්සේ පියවගෙන ඉන්න ඇස් විවෘත කරනවා. විවෘත ඇස් පියව ගන්නවා. ඊළඟට කටට ගත් ආහාරයක් ගිලිනවා. ආන්න හැකිලුව අතක් දික් කරනවා, දික් කර අතක් හකුලනවා. මහරජාණන් අන්න අය ඒ වේගෙන් ඉච්ඡර කෙටි කලකින් ඕනම දෙයක් ආවර්ජනය කරලා කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ. කැමැති දේ විනී කියලා දැනගන්න පුළුවන් කියනවා. හැබැයි අර වෙලාවක් ගියා කියලා බුදුරජාණන් වහන්සේ අසාරඥ වෙන්නේ නැහැ. මහත්ය දැන් අර ඔබට මතකද දන්නේ එක බ්‍රාහ්මණේ කවුරුවත් මැරිච්ච නැත්නම් තැනක තමන්ගේ දේහය වලලන්න ඕන කියලා වලක් හැරුවානේ. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ කියනවා ඔබ 14000 වතාවක් ওই නමින්ම මෙතන වලලාලා තිනවා කියලා. මේ කතා කර කර ඉන්න දින්ගට සංසාරේ කොච්චර බලනවද කියලා හිතන්නකෝ. අනේ ਸਰවඥතා ඥානේ නේ සර්. ඒ ਸਰවඥතා ඥානේ බුදුරජාණන් වහන්සේගේ සියල්ල දන්නා වූ ඥානේ පෙර ජීවිත දැකීමේ ඥානේ. එහෙමයි. හරි අద్భుතයි. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒක බලන්න මොහොතක් ගියා කියලා බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ කියලා කියන්න බෑ කිව්වා. එහෙමයි. කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ආවර්ජනීය වූවත් සෙවීමෙන් කළ යුත්තක් නෙවෙයි. එහිලා කරුණින් මට පැහැදිලි කර කියන ඔබ වහන්සේ කියන දේ මට ආපහු පැහැදිලි කරන්න කියලා. මොකද දැන් ආයේ හිතලානේ ඔක තේරුම් ගත්තේ කියලා. ඊට වෙන මහරජාණනි මහා ධනෙ ඇති කෙනෙක් ඉන්නවා. මහා වස්තු ඇති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මහා ධනෙ තියෙන ධන දාන්නේ තියෙන අටකොටු පිරුණු ධනවත් කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ කෙනා කාලා බීලා ඉවර වෙලා ඉන්නේ. තව කෙනෙක් එනවා. ඒකට කාලා බීලා ඉවරයි. ඒකට ඒ කෙනා ඇවිල්ලා බඩගින්නෙන් එන්නේ. එයාට කෑම දෙන්න උයනවා. එහෙමයි. ඒතර උයන උයන වෙලාව යනවා. උයන්ද වෙලා ගියා කියලා අරයට කෑම දෙන්න, ගෙදර කෑම නැද්ද කියලා ඇහුවා. එයා දුප්පතෙක්ද කියලා ඇහුවා. අර සිටුතුමා. අනේ නෑ ස්වාමීනි සියල්ල තියෙනවා. සක්විති රජතුමාගේ ගෙදර වුණත් අකාලේ කෑම නැහැ. ඒ නිසා උයන්ට වෙලා ගියා කියලා නිර්ධනෙක් වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා ආන් ඒ වගේ තමයි කිව්වා බුදුරජාණන් වහන්සේලා සියල්ල දන්නවා. හැබැයි ආවර්ජනා කළා තමයි ඒවා බුදුරජාණන් වහන්සේලා දැනගන්නේ. බුදුරජාණන් වහන්සේට සියලු ඥාන ශක්තිය තියෙනවා. සෑම සම්බුද්ධ ඥානයක්ම තියෙනවා. අපි පෙර ජීවිත බැලීමේ ඥානෙ ගමු. පෙර ජීවිත බැලීමේ ඥානෙ බුදුරජාණන් වහන්සේ තුල තියෙනවා. හැබැයි පෙර ජීවිත බලන්නේ සිහි කරලා. එහේ ස්වාමීනි. දැන් මෙහෙම ඉඳන් බුදු දැන් අපි ශ්‍රාවකයෙක්ගේ චරිතය ගමු. අපි ගත්තොත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුගියෙක්ගේ ගෙදරට කියලා සාක් දෙවිඳු වෙස්මාරු කරගෙන ඇවිල්ලා දාම් බෙදුවානේ. එතකොට ඒ දාන බෙදනකොට දන්නේ නැහැ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යම් මොහොතක මෙයා කවුද කියලා බැලුවොත් ඒ වෙලාවේ තමයි සක්‍රිය කියලා පෙන්වුනේ. එහෙමයි ස්වාමී. ඉතින් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රැවටුණා වෙන්නේ නැහැ හිතන්නේ. එහෙමයි. අපිට ඒ විදිහට ඒක තේරුම් ගන්න තියෙන්නේ. ඒ ඒ ශ්‍රාවකයෙක් ගැන කිව්වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන. තව විස්තරයක් තියෙනවා. එහෙමයි. මහරජාණෙනි හටගත් ගෙඩි ඇති ඵලබර වූ ආතු ඉති ගෙඩි ගොඩක් තියෙන ගහක් තියෙනවා. බිම එක ගෙඩියක්වත් නැහැ. එතකොට අපිට බිම ගෙඩි නැහැ කියලා ඒ ගහ ඵලබර වෙලා නැහැ කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න බැහැ යම් වෙලාවක එයාට gediy ඕනේ දර ගිහින් gedi වැටෙනවා. ඒ හැම gediyක්ම බිමට වැටෙන ස්වභාවයෙන් නැද්ද? බිමට වැටෙන ස්වභාවයෙන් තියෙන ස්වාමී. ඒ වගේ තමයි බුදුරජාණන්සේගේ ඥාන ඕන තරම් තියෙනවා. සිහි කරපු සැනින් ඥානෙ උපදින. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මහරජතුමනි මේ gedi නොවැටුණා කියලා ඒ ගෙදර ඒ ගහ gedi නැති ගහක් වෙන්නේ නැහැ. ආවර්ජනා කළා තමයි බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගන්නේ. කැමති දේ. එහෙමයි. ඉතින් කියනවා මහරජතුමනි මොහොතක් කල්පනා කරන්න කිව්වා සක්විති රජවරු ගැන. සක්විති රජතුමාට හිතුණොත් මගේ චක්‍ර රත්නය කැරකින මණික මා ළඟට පැමිණේවා කියලා හිතමු සැනින් පැමිණෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් හිතුවේ නෑ කියලා මණික නැති වෙන්නේ නෑනේ. හිතුවොත් ළඟට එනවා. ඒ වගේ තමයි කිව්වා බුදුරජාණන් වහන්සේලා ආවර්ජනය කරලා යමක් දැනගන්න ස්වභාවයෙන් යුක්තයි කිව්වා. මිතින් මේ විස්තරය කියනකොට ස්වාමීනි නාගසේනියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ਸਰවඥ බවට පැවසූ කරුණ ඉතා බලවත් බුදුරජාණෝ ਸਰවඥ වනසේක කියලා අපි පිළිගන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ਸਰවඥයි කියලා බුදුගුණ කියන්න ගත්ත රජුලෝ සාදුකාර දෙදී එහෙයි ස්වාමීනි. එතකොට තේරෙනවා නේද? එතකොට මේ ਸਰවඥයි කියන්නේ සියල්ල දන්නවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට රාජ්‍යරු වහන්නේ සියල්ල දන්නවා නම් ඇයි සිහි කරලා උපද්දවන්නේ හැම වෙලාවෙම තියෙන්න දෙපයි කියලා. එහෙමයි ස්වාමී. එහෙම නෑ කියනවා. ඒකට උපමා තමයි අර කියන්නේ මේ ධනෙ තියෙන කෙනෙකුට උනත් ආහාරයක් ඕන වෙලාවට තමයි පිසගන්නේ. එහෙමයි ස්වාමී. ඒ වගේ කියලා ඒ කරුණ කාරණා විස්තර කරනවා. ඒ සර්වඥතාව පිළිබඳව දේශනා කරපු විග්‍රහය තමයි අපි මිලින්ද ප්‍රශ්නෙන් ඒ සාකච්ඡා කරන්නේ. අනේ ස්වාමීනි අපේ සාතුන් වහන්සේ සියල්ල දන්නා දක්නා සේක් හරි අසිරිමත් මේ ශ්‍රාවකෙක් මේ ගැන නිතර නිතර සිත හිතලා ඒක තමයි දැන් ඇත්තටම මේකේ අපූර්ව බුදුගුණ විග්‍රහයක් තියෙන්නේ. එහෙමයි. මේක මේක තේරුම් ගන්න මේක මේ අහපු ගමනින්ම තේරුම් ගන්න තේරුම් ගන්න ම සම්පූර්ණයෙන්ම තේරුම් යයිද කියලා හිතන්න අමාරුයි. එහෙමයි. ඒක හොඳ සිහි කල්පනාවකින් අහන්න ඕන. දැන් මේ දේශනාවත් දෙතුන් වතාවක් අහන්න. එහෙමයි. ඉතින් එහෙම නැත්තම් පොත කියවන්න. පොත කියවලා අර ඒකේ නාගසේන මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ චිත්ත වේගේ විග්‍රහ කරන්න ගත්ත උපමා ටික. එහෙමයි. සාමාන්‍ය පෘථග්ජනයාගේ හිතේ ඊළඟට සෝවාන් වෙච්ච කෙනා, සකදාගාම වෙච්ච කෙනා, අනාගාම වෙච්ච කෙනා, රහත් වෙච්ච කෙනා, පසේ බුදු කෙනෙක් වුණ කෙනා, ඒ කෙනාගේ චිත්ත වේගයේ සිත මේ ඇතිවීම ගැන විග්‍රහ කරලා ඊට පස්සේ බුදු කෙනෙක්ගේ සිහි කළ සැනින් බුදුරජාණන් වහන්සේට වැටෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ සමාධියකට සමවැදිලා සමාධියෙන් ඉන්නකොට උන්වහන්සේ නිස්සංගල විවර කළ සැනින් උන්වහන්සේ ආවර්ජනය කළ සැනින් එතෙක් ඒ පැය ගානේ මොනවද සිද්ධ වුනේ කියලා දන්නවා. ඉතින් අර එක තැනක තියෙනවා සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන කෙනෙකුට සමාධියෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් සමාධිය නිසා වඩිනවා. එහෙමයි. පස්සේ දවසක ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රය අහනවා ඔබ වහන්සේ මුණ ගැහෙන්න මං ආවා. කියනවා අනේ දේවේන්ද්‍රය ඔබ කරත් ඔබ එතනින් මේ පිටත් වෙලා කරත් කැරගෙන හඬව මට ඇහුණා කියනවා. එතකොටම මං නෙත්තරියා තව සම තැනක තියෙනවා. පින්වත් ආනන්ද ඔය උදායි මේ හැරෙනකොටම මම දැනගත්තා කියනවා මේකයි දැන් කියන්න යන්නේ කියලා. ඉතින් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේට පුළුවන් මෙහෙම කෙනෙක් හැරෙනකොටම මොකද්ද ඊළඟට කියන්නේ කියලා කියන්න. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය ඒවා බෑ කොහොම කියන්නද? එහෙමයි ස්වාමීනි. අපි මේ ධර්මයේ තියෙන වචන ටිකකින් බුදුගුණ කියනවා මිසක්කා හිතලා මතලා නම් බුදුගුණ කොහොමනම් කියන්නද? අපි කවුද? අපිට ඒ વિશે ගෝචර නෑ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය සෝතාපන්න කෙනෙක්ගේ සිතවත් මාර්ගඵලලාභී කෙනෙක් ගැනවත් සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නෑනේ. ඒකනේ නිකන් ওই බයිලා කියන අයට මේ රහත් වෙලා කියන්නේ. එහෙමයි ස්වාමී. අපිට නම් පුදුම හිතෙනවා. මේ ධර්මයේ කියනකොට රහතන් වහන්සේලාගේ ජීවිතය මේ ධර්මයේ විග්‍රහ කරලා තියෙන විදිහට අද කාලේ බයිලා කියන උන්ටත් රහත් වෙලා කියලා කියනකොට පුදුම හිතෙනවා. එහෙමයි ස්වාමීනි. මිනිස්සු කොහොමනම් රහත් වහන්සේ නම තේරුම් ගන්නද කියලා හිතෙනවා. ඒ හේතුව තමයි ගෝචර නැති දේවල් ස්පර්ශ කරන්න යනවා මිනිස්සු. සාමාන්‍යයෙන් අපි මේ ධර්මයේ තියෙන කාරණාවක් විග්‍රහ කරගෙන යනකොට සමහරලාට මෝඩ අම්මලා ඉන්නවා. ඒ අම්මලා කියනවා නේ ඔබ වහන්සේ රහත් වෙලා වගේ. ඒ වෙලාවට කලව කිරීමක් ඇති වෙනවා මේ මිනිසුන්ට රහතන් වහන්සේ නමක්වත් තේරුම් ගන්න බැරි නම්. ඒ කියන්නේ අපිටත් රහතන් වහන්සේලා හසට පොළොව වගේ. දැන් අපි ගැන ඕනේ නෑනේ මේ ධර්මයේම තියෙනවානේ සෝතාපන්න කෙනාට සකදාගාමි කෙනාගේ විශේෂ ගෝචර නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙයි. නේද? ඒ කාරණේ හරුණ ගොබෙත් එක හිර වෙනවා. හරි පැහැදිලි උපමාවෙන් නේද? ඒකනේ. ඒ නිසා මේ රහතන් වහන්සේලාට පාදින්න ඕන නම් දැන් ওই තියෙන්නේ අපේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගැන විස්තර, තේර තේරි ගාථාවල විස්තර, ඒ විස්තරත් එක්ක පහදින්න ඕන. මේ බුද්ධ ඥානය ගැන තේරුම් ගන්න ඕන නම් මේ ධර්මයේ තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගන්න ඕන. එහෙමයි. මොකද සාමාන්‍යයෙන් අපිට උපකල්පනය කළා ඒව තේරුම් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් ලෝකෙම අගතෙන්පත් කෙනා. සාමාන්‍යයෙන් කොහොමද කියලා හිතා ගන්නවත් බෑ මහත්මයා මේක. අවසරයි ස්වාමීනි අද දවසේ අපේ කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර